නාම ධර්ම අරමුණු කරනකොට ඒ නාම ධර්මයන්ගේ Nirodha නොදැන ඒ නාම ධර්මයන්ට රූපයයි කියලා රැවටිලා තමයි මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ රූපයකට බැසගන්නේ. අපි මේ නාම රූප දෙක පිළිසිඳ දැනගෙන තිබුණා නම් නාම රූප පරිච්ඡේදය කියන එකෙන් කියන්නේ ඒකයි නාම රූප දෙක පිළිසිඳ දැනගෙන තිබුණා නම් නාම ධර්ම අරමුණු කළ රූපයකට හිත දැටගන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටිකයි අපිට මේ හැම විදිහකටම අපි ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් සම්මර්ධනය කර කර මේ ඉගෙන ගන්න අන්තිමට මෙන්න මේ ටික. එතකොට අපි දැන් අපි අහලා තියෙනවානේ නාම රූප ධර්මයන් පිළිසින් දැන ගැනීම දිට්ඨි. දිට්ඨි කියන්නේ දැකීම පිළිබඳ වෙන්නේ නාම රූප ධර්ම සාධක එතකොට දැන් අපිට අවශ්‍යම දැනවත එතකොට මේ ජීවිතයේ පාල පාල කරගන්න එතකොට ඒ සඳහායි අපි සමාධි වඩන්නේ සීලයක පිළිපැද. මොකද දැකීම පිළිසිදු වෙන්නේ නැහැ විචිකිච්ඡිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ චිත්ත විසුද්ධිය නැතුව. ඒ හින්දා සමතේ ඕනේ වෙනවා. චිත්ත විසුද්ධිය ලබා ගන්න විදිහක් නැහැ සීල විසුද්ධිය නැතුව නිසා සීලයක තියෙන. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියන තැන තියෙන සීල සමාධි ප්‍රඥා කියන තුන ධර්ම සත්‍ය. එතකොට අපි මෙතෙන්දී ධිට්ඨි විසුද්ධිය කියන්නේ කියන්නේ අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද කියන කරුණ තේරුම් ගන්න. අපි කියමු නාම රූප ධර්මයන් පිළිසින දකින්න ඕනේ. නාම රූප ධර්මයන් කොහෙද පිළිසින් දකින්න ඕනේ? අපි දකින, අහන, දැනෙන, දැනගන්න දිට්ඨි සුතමත විඤ්ඤාණ. නැත්නම් රූප බලන, ශබ්ද අහන, ගඳ සුවඳ ලබන, රස විඳින, ස්පර්ශ ලබන, ධර්මාරම්මන සිහි කරන මේ ආයතන හය තියෙනවානේ. මේ ආයතන හයේ තමයි අපිට දිට්ඨි සුතිය ඇති වෙනවා. එතකොට අපි මේ ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ ඉගෙන ගන්න. රූපය කියන්නේ මේකසුයි, වේදනාව කියන්නේ මෙන්න මේකයි, සංඥාව කියන්නේ හඳුනනවා, සංකාරය කියන්නේ හිතන බව, විඥානය කියන්නේ දැනගන්නවා කියලා මේ ස්කන්ධයන්ගේ පෞද්ගලික ලක්ෂණ ගවේෂණය කරන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙක තේරුම් ගන්න. ඊට පස්සේ මේ වෙන වෙනම මේ ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ ඉගෙන ගන්න. මේ ධර්මයන්ගේ හේතුව හේතුන්ගෙන් හටගත්ත ඵලය කියන හේතුඵල ධර්ම ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත්ත දේ ඊට පස්සේ පෞද්ගලික අපේ ජීවිතය තුළින් දකින්න ඕනේ. ගන්න වෙන්නේ හරියම දුෂ්කරයි. අපිට හිතෙන රූපේ බොහොම පහසුයි කියලා නේද? රූපේ ස්වභාවය පවා තේරුම් ගන්න හරියම දුෂ්කරයි. මොකද රූපේ දැරියලා අපිට තේරුණා නම් නාම ධර්ම ටික ඉදීම තේරෙනවා. නාම ධර්ම ටික තේරුම් ගත්තනම් රූපේ ඉදීම තේරෙනවා. දැන් අපි කියමුකෝ මෙතන ඉන්නවා මොමලුයි කමලුයි කියලා දෙන්නේ කියන්නකෝ. ඇවිල්ලා අහනකොට මෙයාගේ නම මොකද්ද නිමල් කිව්වා මම ඉබේම දන්නවා අනිත් කෙනා එහෙනම් කමක් මොකද දෙන්න නම් ඉන්නේ දෙන්නගේ එක්කෙනෙක් ගැන දැනගත්තාම ඉතුරු ටික දන්නවනේ ඒ වගේ දැන් අපිට මේ රළුවට ඇතුළට ගෙන්න අතට අකුලට රූපයක් තිබුණාට මේ අද අපිට රූපය කියලා හම්බ වෙන්නේ නාම ධර්මත් එක්කයි අපිට මේ ස්වභාවයෙන් ඉගෙන ගන්න අපහසුයක් නැහැ පහසුයි නමුත් ওই ওই දැනුමෙන් ඉගෙන ගත්තා කියලා සතර ගෙවෙන්නේ නැහැ. මෙච්චර මේ අමාරු වෙන්නේ ඒකයි. රූපයේ පිරිසිඳ දැක්කොත් නාගම් යාපව කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී වෙනවා. හරිද? ඒ කියන්නේ එයාට රූපේ නිරෝධයට යනවා. රූපය කියන්නේ කී අනිදර්ශන ස්වභාවය ප්‍රකට වෙනවා. මොකද දැනුත් අපි රූපය නිසා පහළ වෙන නාම ධර්ම වලටමයි මේ රූපය කියලා රැවටිලා ඉන්නේ. රූපය කියන්නේ කී යථා ස්වභාවය තේරුම් ගත්තාම ඒ තරම් දුරට යනවා. රූපය කියන එක ස්වභාවාර්ථයකට යනවා. රූපේ කියන එකේ පරමාර්ථමය తත්වය ස්වභාවාර්ථයක්. ධාතු කියන්නේ ස්වභාවයක් කියන්නේ. දැන් තද ස්වභාවය අපිට අපි හැඩයකින් දකින්න පුරු වෙලා තියෙනවා. තද ස්වභාවයට හැඩ නැහැ. එතකොට ගලන වැగిරෙන ස්වභාවයට හැඩ නැහැ. එතකොට මේ උෂ්ණ ස්වභාවයට හැඩ නැහැ. දැන් රස්නේ කියන ස්වභාවයට හැඩයක් තියෙනවද? නැහැ. පඨවි ධාතුව කියන එකත් ඒ ස්වභාවය නෝ හොඳට තේරුම් ගන්න රස්නේ කියන එකේ අපිට දැනෙනවා මිසක අපිට හැඩතලයක් අවු වෙනවද අද අපිට රළුවට හම්බ වෙන මේ පඨවි ධාතුයි කියන දේ ධාතුව කියන එක ගත්තාම පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ගත්තාම එක ධාතුවක් රළුයි එක ධාතුවක් සියුම් එහෙම නැහැ ධාතුයි කියන මට්ටම ස්වභාවයේ ඒ මට්ටමමයි. ධාතු කියන ස්වභාවය. ප්‍රශ්නේ ස්වභාවයේ හැඩතලයක් කියන්න පුළුවන්ද කාටවත්? ඈ ස්වභාවයක් කියනවා ස්වභාවය ගැන හැඩයක් හෝ තලයක් හෝ මිම්මක් හෝ එහෙම අල්ලන්න එහෙම පුළුවන් කමක් නැහැනේ. පඨවි ධාතුවේ ස්වභාවයත් එහෙමයි. මොකද තේජෝ ධාතුව කියන එක පවතින්නේ පඨවි ධාතුව නැති. පටි ධාතුව කියන එක පවතින්නේ තේජෝ ධාතුව නැතුව. මේ ධාතු ස්වභාව හතර ඔය මට්ටමටම තියුනේ. තේරෙනවද? එතකොට මේ දැන් අපි වතුර ටිකක් ගත්තාම අපි කියමු දැන් තාපේන උෂ්ණය බිඳුවටම දැක්කහම ඒකට අපි කියන අයිස් වෙනවා කියලා. ඒ කියන්නේ පොළ කැට ගහනවා. නේද? දැන් එතකොට මේ කැටයක් හැටියට අපිට අහු වුණත් මෙතන තියෙන්නේ ජලයේ ජලයමනේ. තේරෙනවද? ඒ ජලයේ ටික තමයි මේ කැටයක් හැටියට අපිට තියෙන්නේ. ආපහු අපි රස්නතලකින් තිබුණාම ඉතිරියලා යනවා. ඒ වගේ මේ නිබඳු ස්වභාව ධර්ම හතරක් තමයි එකට රාශි වෙලා මේ විදිහට තියෙන්නේ. මේකට බුහුතයි කියලා කියන්නේ පවතින ස්වභාවෙ නෙමෙයි වෙන විදිහකට පෙනෙන්නේ. එතකොට දැන් මේ විදිහට පවතින යථා ස්වභාවයේ බුහුත හතරක් පවතින මේ ටික එකට එක රාශි වුණාම මේ විඥාණයට හැම වෙලාවෙම හැඩතලයක් එනවා. මේ හැඩතල නැවෙන්නේ හිතට. මේ තේන හැඩතලය දැන් අපිට අයිස් කැකේ කියලා පේන දේ වතුරට අයිතිද? වතුර කියලා. දැන් එතන ඝන වතුර ටික දියර ටිකනේ. ඝන වුණා. ඝන වෙච්ච බවවත් වතුර දන්නවද? වතුර ටික වතුර ටිකම තමයි. ඒකේ හැඩයක් වෙන්නේ අපේ හිතට. අවකාශ ධාතු ආවරාගන් රාති වෙච්ච ඒ රූප අංශ ටිකේ හැඩතලයක් වෙන්නේ අපිට. මනසට. අපිට පේන හැඩතලය ඒ වස්තුවට අයිති ධර්මතාවයක් නෙමෙයි. එතකොට අපිට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ওই ධාතුව ධාතුව හැටියටම නුවණින් බලන්නේ මොකටද? මේ හැම රූපයක්ම හැදලා තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නම් නුවණින් අවබෝධ කරන ස්වභාව අතරක් නම් ඒ කියන්නේ අපි කියමු අර රස්නේ වගේ ස්වභාවය විතර ගන්නකො. ඒ ස්වභාවය තමයි හැමන තිබෙන හැකිලෙන ස්වභාවය වාතේ. ඒක පේන්නේ නැහැ. ඒ ස්වභාවයමයි පඨවි, ආපෝ. එහෙනම් රූපේ ස්වභාවය මෙබඳුයි නම් එබඳු ස්වභාව ධර්මතා හතරක් ඇති වෙච්ච තැන මේ තේන හැඩතල ඔක්කොම හිතට නේද කියලා මේ රූපයේ විසින් දැක්කහම තමයි අපිට මේ තේන දේවල් ඔක්කොම සංඥාමය දේවල් නේද කියලා නාම ධර්ම ටික ගැන අවබෝධ වෙන්නේ. නමුත් දැන් අද අපි තාම කරන්නේ මේ හිතට තේන නාම ධර්ම ටික ඈදලා ඒක ඇතුලේ අපි මේ ධාතු බලන්නේ. මෙන්න මේ මේ දෝෂේ දුර වෙනවා. දැන් අපි එක මෙහෙම කියමු. දැන් කෙස් ලොම් මේ e සම්ම එක එක කොටසක් කොටසක් ගන්නකො ගත්තාම අපිට පුද්ගලෙක් හම්බ වෙන්නේ නැහැ නේද? එතකොට දැන් අපි කරන්නේ ඉස්සෙල්ල පුද්ගලයෙක් මව ඉන්නවා අපිට මේ පුද්ගලයාගේ e ඇතුලේ තියෙන කෙස් ලොම් නියද සම්මස් කියලා මේ පුද්ගලයාගේ ඇතුලේ තියෙන කොටස් නේ අපි බලන්නේ. දැන් අපිට කවදාවත් මේ පුද්ගල සංඥාව අයින් වෙන්නේ නැහැ මෙහෙම බැලුවට. නමුත් අපි ඔක බලන්න ඕනේ පුද්ගලයෙක් මිම්මක් කරගෙන පුද්ගලයාගේ කොටස් නෙමෙයි වෙන වෙනම අර හොඳට ඒකයි කියන්නේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, අවකාශ වශයෙන්, දිශා වශයෙන්, පරිච්ඡේද වශයෙන් කියලා පෙන්නන්නේ පුද්ගල භාවයේ හිතෙන් නැගෙන විදිහට අපි කියමු ටෙස්ට් එක ගන්නවා පස්වාසයි එතකොට උඩ දිශාවේ අවකාශ ධාතුව කෙරවල කොට මෙන්න මේ වගේ හොඳට බලන්න පුද්ගල භාවය නැකෙන්න. මෙහෙම බලලා මෙබඳු කොට 32ක් තියෙන තැන මෙබඳු හැඩයක් තියෙනවා. කිව්වහම දැන් අපි දන්නවා පරමාර්ථමය ස්වභාවයේ කොටස් 32ක් එහෙම තියෙන තැන මේ තේන දේ බොරුවක්. කියන එක අපිට තේරුම් ගන්න. දැන් නමුත් අපි දැන් කරන්නේ මොකද්ද? මේ පුද්ගලයා ගැන පුද්ගල ස්වરૂපේ එහෙමම හිතට අරගෙන ඒ පුද්ගලයා ඇතුළත කෙස්ලොම් නියදත් බලන්නේ. එහෙම බැලුවහම මේකේ භූත වූ පරමාර්ථ ස්වභාවය පුද්ගලයා හැඩේ වෙනවා. තේරෙනවද මේ කියන්නේ? එහෙම කෙරුවාම අපිට ඕනේ මේ පුද්ගල සංඥාව දුරු කරන්න මේ සංඥාව දුරු වෙන්නේ ඉතින් ඒ වගේ අපි මේ ධාතු වශයෙන් බලන්නේ හැම වෙලාවෙම බැලිය යුත්තේ අපිට ඒ ධාතු නිසා පහළ වෙන සංඥාව තේරුම් කරගන්නයි. රූපේ ගැන බලන්නේ නාම ධර්ම ප්‍රකට කරගන්න හින්දා විතක නැතිනම් රූපේ තියනවා හෝ නැහැ කියලා එයින් අවසන් කරන්න නෙමෙයි. රූපේ ගැන බැලුවට පස්සේ ඊට පස්සේ උත්තරේ නෝ රූපේ මෙබඳු ඉන්නම් මේ කියන දේ නාමයක් නේද? රූපයේ පරමාර්ථමය ස්වභාවය අපි ගවේෂණය කරගෙන කරගෙන ගියාම අපිට හම්බ වෙනවා රූපයේ ඇත්ත ධාතු ස්වභාවයක් නම් එහෙනම් අපිට මේ හැඩතල පේනවා නම් සහසතහම් පේනවා නම් මේ ඔක්කොම අපිට හම්බ වෙනවද රූප සංඥාව නේද කියලා ඊට පස්සේ අපි දන්නවා එහෙනම් මේ සංඥාවන බැරේද අපි සංකාර කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ යතහ යතනං සංජානාති තත තතන වහරති යම් යම් ආකාරයට හඳුනනයිද ඒ ආකාරයට විවහාර කරනවා හඳුනන ආකාරයට විවහාර කරනවා එතකොට යම් යම් ආකාරයට විවහාර කරනද ඒ ආකාරයට දැනගන්නවා එහෙනම් කල්පනා කරපු ආකාරයට දැනගන්නවා එහෙම ගත්තාම අපිට හොඳට තේරෙනවා එක දෙයක් මොකද්ද මේ රූපය නිසා හැම වෙලාවෙම නාම ධර්ම කියන එක පහළ වෙන්නේ Taman තුල නැත්නම් හිතේ රූපය කියන එකේ එක ගැටුනහම ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තාම බහැර තියෙන රූපයක් අපි දැනගන්නේ කොහොමද මේ ඇහැ ගිහිල්ලා බහැර රූපේ වැදෙන්නේ නැත්නම් ඒ රූපය ඇවිල්ලා ඇහැ වැදෙන්නේ නැත්නම් ඈ කොහොමද එකම තියෙන්නේ හිතේම යෙදෙන ධර්මතා ටිකක් විතරයි. හිතේ පැවැත්මට උපකාරක ආධාරක ධර්මතාවයක් විතරයි රූපය. හිතේ පැවැත්මට ආධාරක ධර්මතා ටිකක් විතරයි රූපය. එතකොට ධර්ම පහළ වෙනවා මේ නාම ධර්මයි දැනගන්න කියලා මේ නාම රූපච්ච විඥානට නාම රූප කියන ධර්මතාව දෙක නොදන්න අපි හැම වෙලාවෙම දකින්නේ රූපේ කියලා මෙහෙතම යාපෝ තමයි එතකොට ඒකේ වෙන දෝෂය තමයි අපි අහකට ගියාම දැකපු දේ මෙහෙ තියනවා කියන අදහස දැන් අපිට හිතෙන්නේ මෙහෙ බාහිර තියෙන දෙයක් අපි දකිනවා කියලානේ දැන් මෙහෙම බලනකොට මේ මේ තියෙන දේ දකින්නවා කියලා හිතුවාම අපි අහ අහකට යනකොට දැකපු දේ මේ තියෙනවා කියන එක ඉබේ පිළිදන්නේ ඉබේමයි. ඒ කියන්නේ ආපහු කරයක් හොයාගෙන ඉන්න හේතුව හිතලා ඉන්නේ. ආයි වෙනස් කරන්න බෑ දැන් ඉබේමයි ප්‍රතිසන්දියට හේතුව තියෙන්නේ. නමුත් අපිට අන්තිමට ඕන මේ නාම රූප දෙක තේරුම් ගන්න කියන එකෙන් කියන්නේ රූපේ ස්වභාවය ධාතු වශයෙන් කරන රූපේ ස්වභාවය මේකතුනි මේකතු රූප ගැටීම නිසා මේ තේන හැඩතල ඔක්කොම සිතට පහළ වෙන ධර්මතාවයක්. ඒක සිතක් සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන අවබෝධය ලැබෙන්නයි ඕන. එතකොට අපිට දැකපු දේ ආයේ මෙහෙ තියෙන්නේ නැහැ. බහැර හිතින්නේ නැති වෙනවා. ඇයි? දැන් ඇහැට රූප ගැටෙන වෙලාවේදී රූපය නිසා නාම ධර්ම පහළ වෙන්නේ මෙහෙනම්. සිත තුල නම් ඒ සිතේම පහළ වෙච්ච නාම ධර්ම නම් දැනගන්නේ. එතකොට අපි බහැරට ගියාම මෙහෙ දැනගත දේ මෙහෙ තියෙනවා කියන එකට ඉඩන ඉබේම හිතෙන්නේ නැහැ. පහළ වෙන වෙලාවට ඒ නිසා මෙහෙ හටගත්ත හැම වෙලාවෙම බාහිර ධර්මතාවය නිසා ආධ්‍යාත්මික චිත්තජෛතික ධර්ම ඉපදිලා තියෙනවා මිසක හැම වෙලාවෙම රූප ගැටීම නිසා චිත්තජෛතික ධර්ම ඉපදිලා තියෙනවා ඒ රූප වෙන වෙනකොට චිත්තජෛතික ධර්ම නිරුද්ධ වෙලා තියෙනවා මිසක ඒ සිත චෛතසික වලත් අධ්‍යක්ීම ආයේ රූපෙට අයිති වෙන්නේ නැහැ යකඩ කැල් දෙකක් ගැටුනහම ඇති වෙන ශබ්දය ආපහු යකඩ කැල් දෙක ඇතුළට අයිති වෙනවා මේ ඇහැට ආයතනයක් රූපෙට ආයතනයක් කියන්නේ ඇයි? ආයදානස්තු ආයතනස්තු ඈ එතකොට ආකාරස්තු ආයතනස්තු දැන් ස්වර්ණාකර රත්නාකර කියලා කියන්නේ පතල් පතල් තියෙන්නේ මණික් පතල් රත්තරන් පතල් ආකර ඒ ආකර වලින් නැවත නැවත ධනෙ උපදිනවා වගේ මේ ඇහත් රූපයක් දෙකට ආයතනයක් නැවත නැවත චිත්තජයසික ධර්ම උපදින නිසා ඇහත් රූපයත් දෙක ගැටීම නිසා උපදින සිතත් ඒ සිතේ උපදින චෛතසික ධර්ම ටිකක් ඇහත් රූපයත් දෙක නැති වෙනකොටම නැති වෙනවා මිසක ආපහු ඒව රූපෙට අයිති වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට වෙන්නේ ඇහත් රූපයත් දෙක ගැටීම නිසා සිතේ උපදිනකොට ඒ සිතේම යෙදෙන චෛතසික ධර්ම ඒ සිතෙන් දැනගන්නවා කියන මේ සිද්ධිය හසු නොවි රූපයක් දැක්කා ඇහෙන් දැක්කා ඇහැ දැක්කා මෙන්න මේ විදිහට ඇහත් රූපයත් දෙක මේ රූපය තමයි අපි යන්නේ. පුරු වෙලා තියෙන්නේ. එතකොට අපිට දැන් මෙතෙන්දි ඕනේ වෙන්නේ එක දෙයක්. ඇහත් රූපයත් දෙක ගැටෙන නිසා සිත උපන්නාම ඒ උපන්න ඒ උපන්න සිතේම පහළ වෙන වේදනා සංඥා කියන මේ රූපේ ගති ස්වභාවයක් හිතේ පහළ වෙනවා ඒ ටිකමයි දැනගන්නේ මෙන්න මේ ටික අපිට දැක්කෝ දැනගත්තොත් අපි දන්නවා ඒ ඒ ආයතනය නිසා චිත්තචෛතක ධර්ම ඉපදිලා ඒ ඒ ආයතන නැතිනකොට නැති වෙනවා. එතකොට කවදාවත් මේ පේන දේ බාහිර රූපෙට හෝ ආධ්‍යාත්මික ඇහැට හෝ අයිති කියන ධනෙට යන්නේ නැහැ. ඔකදී දැන් අර ඉතින් ගත්තාම මුතුම දෙයක් එක දෙයක් මම කෙටියෙන් මතක් කරන්නම්. අපිට මෙහෙන් රූප පේන තාක්, ශබ්ද ඇහෙන තාක්, ගඳ සුවඳ ලැබෙන තාක් ජරා මරණ දුක හිත වෙන්නේ. ප්‍රතිසන්දිය නතර වෙන්නේ. ඒ තමයි මට කියන්න පුළුවන්. ඇයි ඒ? දැන් මේ සිද්ධාන්තේ වෙලා තියෙන දේ අනිත් පැත්තට අපිට මේ තියෙන්නේ. රූප නිසා නාම ධර්ම පහළ වෙන්නේ. අපි ඒ සිද්ධිය නොදන්නාකම නිසා ඒ නාම ධර්ම ටිකෙන් ආපහු රූපේ දිහා බලන්නේ කියන්නේ. තේරෙනවද? නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං වෙලා කොහොමද කියන්නේ දැන්? හැම වෙලාවෙම ලෝකේ තමා තුල උපදින්න ඕන. දැන් අපිට හම්බ වෙන්නේ දහරින්නේ ලෝකේ මේ තියෙන දේවල්නේ. නමුත් මේ රූප ගැටීම නිසා චිත්තජයසික ධර්ම නැත්තම් මේ වේදනා සංඥාව හැඩතල පහළ වෙන පාටද මනසට දැන් ඔන්න මේ දැකපු දර්ශනය ඔයගලන්ට පැත්තකට ගිහිල්ලා සිහි කරන්න බැයි. පුළුවන්. ඔයගොල්ලෝ මේ දකින සිද්ධිය රූපයක් නම් කොහොමද රූපයක් හිතෙන් සිහි කරන්නේ? එතකොට ඒ සිහි කළ තියෙන නාම ධර්මම නෙමෙයි. නාම ධර්ම සිහි කළ රූපේ කියලා රැවටිලා නෙමෙයි වෙන්නේ. එහෙනම් මේ කියන්නේ එකමයි. මේ මේ දැන් දකින සිද්ධියමයි අපි පැත්තකට ගිහිල්ලා සිහි කරන්නේ. ඊනේ පේනවනේ. පේනවා. මේ දැකපු සිද්ධිය අපිට පේන්න බැරි හිනේ. පුළුවන්. හීනෙන් පේන්නේ පේනකොට හීනෙන් පේන හිත මනෝවිඥාන හිතනේ. මේ මනෝවිඥානයට හම්බෙන්නේ ධර්මාරම්මණයනේ. ධර්මාරම්මණ කියන්නේ වේදනා සංඥා සංකාරනේ. එතකොට ඒ හිතේ මේ රූප කියන රූප කලාව. එහෙනම් මේ සිද්ධියම නම් ඒ පේන්නේ දැන් පේන්නේ ඒ සිද්ධියම නෙමෙයි. කාලයක් මේ හිතම මමායනය කරලා තියෙනවා. ඈ හිතම රූපේ රූපේ රූපේ රූපේ කියලා හිතම පරිහරණය කළා. දැන් ඉතින් අපි ළඟම තියෙන එක රැවටිලා හින්දා ආයෙ රැවටිලා අමුතු එකක් නැහැ. උතරේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හිතටම රැවටිලා නම් හිත යන යන තැන මේ අරමුණ වෙනවා කියන රැවටීමත් එක්කනේ. ඕකට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙ තියෙන එකකට රැවටුණා නම් පැත්තකට යනකොට ඒක නැති වුණාම රැවටීම නැති වෙනවා. නමුත් දැන් මේ හිතටමනේ රැවටලා තියෙන්නේ. අර අර අසුචි කඩේ කඩේ කතාව වගේ වෙලා තියෙන්නේ නේද? දන්නවද? එක මිනිස්සේ මේ අසුචි ඒ උරයක් ඒ තියාගෙන යනවා. ඊළ එකතරක ඉඳගත්තු හරිම ගඳයි. වටචිකාවල නැගිටලා ඉවරලා ආයෙත් කරේ යකට ගිහිල්ලා වෙන තැනක ඉඳ ගන්නවා. වටචිකාව දැන් ආයෙත් ගතයි කියලා ආයෙත් නැගිටලා යනවා. ආයෙ වෙන තැනක. බලනකොට මේ ගෙඩියෙන මල්ලේ තමයි ඒ සුදු තියෙන්නේ. පස්සේ ඒක දැනගෙන ඒක විදිකලා. ඊට පස්සේ නුන්න ගඳ නැති. ඒ වගේ දැන් අපි දුක කියා කෙලස් කියා මෙතන ඉන්න තැන පරිසරයේ දුකයි කියනවා කෙලස් කියනවා වෙන තැනකට යනවා. ඉතින් බලනකොට මේ අපි එක දාරගෙන යන්නේ. ඔන්න ඒ ඉන්න පරිසරයේ දුකයි කියනවා එතනම නැහැ කියනවා ආයෙත් තව තැනකට යනවා බලනකොට මේ නරක කියලා තියෙන්නේ කොහෙද මනස එතකොට දැන් මේ අපි නිකමට මෙන්න මෙහෙම එකක් කියමු දික්ටි විසුද්ධිය කියන එක මෙන්න මේ කරුණෙන් තේරුම් ගන්න දැනට මම කියන්න තියෙන්නේ රූපය අපි දකින්න ඕනේ අර ධාතු ස්වභාවයෙන් ඒ කියන්නේ රූපයේ පරමාර්ථ ස්වභාවයේ යම්දවසක නුවණින්මයි රූපය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක කවදාවත් මේ විඥාණයෙන් දැනගන්න බෑ. අපි අද දැනගෙන ඉන්න රූපය සතර නැවත ඉපදීමට පත් කරන රූපයක්. මේ මේ මට්ටමේ රූපයෙන් තමයි අපිට දුක එන්නේ. ඒ හින්දා රූපය අවබෝධ කරගන්න ඕනේ කියන්නේ. රූපය අවබෝධ කෙරුවාම රූපේ ස්වභාවය ධාතුයි කියන ගණිතය. එතකොට අපි දන්නවා ඒබඳු රූප ස්වභාවයක් නිසා හැම වෙලාවෙම යම් හැඩ සතහනක් පෙනුනොත් විචිත බවක් හෝ හැඩ සතහනක් හෝ කල්පනා කරන බවක් හෝ දැනගන්න බවක් තියෙනවනම් මේ ඔක්කොම නාම ධර්මයි කියලා දැනගත්තොත් අපි කවදාවත් මේ නාම ධර්ම සිහි කළ රූපේ හොයන්න යන්නේ නැහැ. ඇයි ඒ? හිත එක්ක උපදින නාම ධර්ම හිත නැති වෙනකොටම නැති වෙනවා කියන අවබෝධයක් එනවා. තව පැත්තකින් ගත්තොත් ඇහැ රූප කියන රූප නිසා තමා තුල වේදනා සංඥා පහළ වෙනවා චිත්තචෛතසික ධර්ම උපදිනවා කියන එක දකින්න. තේරුණාද? දැන් අපිට බාහිර රූපේ පේනවා කියන වෙනුවට රූපේ නුවණින් දැකලා ඒබඳු රූපේ නිසා නැත්නම් සතර මහා ධාතු රූපේ නිසා මේ නාම ධර්මයි පහළ වෙලා තියෙන්නේ කියන එක අපිට පේනවා. එතකොට තමයි අපි නාම රූප දෙකම දකිනවා කියන තැනට එන්නේ. එදාටයි මේ පේන දේ සිහි කරලා මෙහි හොයන්න යන්නේ නැත්තේ. එහෙ බහැර නිසා තමා තුල උපදිනවා කියලා දකිනවා. ඕන ඔය දැක්මට ආවහම දික්ටි සුද්ධි කියන්නේ. නමුත් ඔය දැකීම ගන්න ලේසි නෑ. ඒ හින්දායි දැන් මේ අපිට රූපය දකින අපිට රූපේ නිසා නාම ධර්මයි හම්බ වෙන්නේ කියන තැන හරියට අහකට පොළොව වගේ සිද්ධියක් නේද? ඒ නිසායි පෙන්නලා තියෙන්නේ මේ ස්වභාවයේ ඉබේම දකින්නවා නීවරණ දුරුණු චිත්ත විසුද්ධිය ඇති කරගන්න. දැන් අපි සමත භාවනාවක් කරන්නේ මොකටද කියලා දැනගෙන ඉන්න ඕනේ එතකොට. අපි දන්නවා මෙන්න මේකටයි කරන්නේ කියලා. එතකොට දැන් සමත භාවනාවක් කරනවා නීවරණ දුරු කරන්ද චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඒක දන්නවා ධිට්ඨි විසුද්ධිය මේ නාම රූප දෙක පිටින් දකින්න උපකාර වෙනවා. එතකොට භාවනාවක් කරන්න බෑ හිත නීවර දුරු කරගන්න බෑ කය වචෙන් දෙක අසංවර නම් ඒ හින්දා සීලයකට ඔන්න සීල විසුද්ධිය සීලයක පිළිනකොට ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සම්පාදනය වෙන විදිහකට වෙන්න ඕනේ සීල විසුද්ධියට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය ඒක අවශ්‍යමයි මොකද්ද ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ මේ පින්වතුන්ගේ පොහොය අටසිල් නිති පන්සිල් දෙකමයි ප්‍රාථමික සංවර සීලය. උපසම්පදා ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලය, සාමණේර ස්වාමීන් වහන්සේගේ සාමණේර සීලය, මේ පින්වතුන්ට තියෙන පන්සිල් අටසිලුයි මේක තමයි ප්‍රාථමික සංවර සීලය. ඈ ප්‍රාථමික මොක්ෂයට පමුණන, විමුක්තියට පමුණන, හරිද පමුණන, නිවනට පමුණන සීලය. ප්‍රාථමික සංවර සීලය. ඊට පස්සේ මේ පින්වතුන්ට තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලය. හරිද? මේ සීලයක් තියෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකද්ද? චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සත්සම්පජාන. ඇහෙන් රූප දැකලා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදි කරන මේනම් චක්ඛේන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාසයෙන් තස් සංවරය පටිපජ්ජති රක්කති චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රිය සංවරං ආපජ්ජති ඒ කියන්නේ ඇහින් රූප දැකලා බලලා ලෝභ ද්වේෂ ආදී ලාමක අකුසල ධර්ම ලුහුබඳින විදිහට ඇහින් රූප බලලා නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඇහෙන් රූප බලලා නිමිති අනුමිති වශයෙන් ගන්න එපා. ඇහැ රකින්න. ඇහි සංවරයට පැමිණෙන්න කියනවා. ලෝභ දේශ ලාමක අකුසල ධර්ම ඇති වෙන විදිහට අර මොකද්ද කියලා නෑ නෑ මේ උපමාව. එහෙම බලන්න එපා කියලා කියන්නේ. ඕක තමයි කියන්නේ. දැන් ඔයාලා බලන්න. හරිද? එතකොට ඉන්ද්‍රිය සංවර තියෙනවා. කනේ සද්ධාහන කොට කන සංවර කරගන්නවා. මේ වගේ ඊට පස්සේ මේ චිත්ත සමත නීවරණ ධර්ම දුරු කරනවා කියන එක හිතන්නවත් එපා මේ මේ මේකත් නැත්තම්. හරිද? හිතන්නවත් එපා. ඊළුවක් ඒක කරන්නේ සාවකාලික කුසලයක් සිද්ධ වෙයි. නමුත් මේ ජීවිතයෙන් දුක අවසන් කරනවායි කියන මේක ප්‍රතිපදාවක්. ලෝකෙට බොරු කරන්න පුළුවන්. නමුත් ප්‍රතිපදාවට සාසනයට යථාර්ථයට බොරු කරන්න බෑ. හරිද? අපි කාටත් තාම මේතන මේ ඉන්නවා කියන්නේ අපි හැමෝගෙම මේ මට්ටම් අඩුයි කියන එක. මේ හැමෝටම නැත්තේ සීලය. මටත් එක්කම. ඇයි මේ දහම් බොරු කරන්න බෑ. අපි සීලය කියලා සමහර විට පංචිල් රකින්න කෙනා ඒ පද පහ ගැන විතරයි ටිකක් අල්ලගෙන. මම මේ සිල්පද 10 ගැන විතරයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ එපමණකින් විතරක් මේක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්න ඕනේ. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද? දැන් මේ තුනකට තියෙන්නේ ඈ අර නොකටයුතු වෙළඳාම් පහක් ගැන තියනනේ ඒ කියන්නේ එයාගේ ජීවිතවලම බොහොම දැහැම එකක් වෙන්න ඕනේ කියන එකයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ රළු ලේ වැසුණු අත්‍යති රළු පැවතුම් කියන කෙනෙකුට බෑ කියන එක කියනයි. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය දැන් ස්වාමීන් වහන්සේට කියන සිව්පස්සේ නුවණ පරිභෝග කරා. ඒ කියන්නේ බොහොම බෙහෙවින් තණ්හා වැටෙන දින කරුණු. ඒක මේ පින්වතුන්ටයි තියෙන්නේ. මේ පින්වතුන්ට ඒ කියන්නේ හම්බ කරන දේ ආදීනව දැනගෙන පරිහරණය කරන්න කියනවා. ආදීනව දැනගෙන පරිහරණය කරන්න ඒ කියන්නේ ඕන එතකොට ආදීනව දැනගෙන පරිහරණය කළාම ඕනෑවට වඩා ඒ දේ හිත බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාව විනාභාවෝති අබින්නම් පච්චවේක්කිතබ්බ ඈ එතකොට අපි සතු සියලුම ප්‍රිය වූ මනාප වූ හැම දෙයක්ම වෙනස් වෙන විපරිණාම වෙන ස්වභාවයටපත් වෙනවා නැති වෙලා යනවා නේද කියලා හැම වෙලාවෙම නුවණින් සිහි කළ බැලිය යුතුයි කියනවා. ඒ වගේ ඒකෙන් ලොකු තණ්හාවේ අඩුවීමක් වෙනවා. එතකොට මෙන්න මේ හතර තිබුණොත් මේ හතරට කියනවා මේ සීලයට සතර සංවර සීලයට සමාධි සංවත්තනික සීලය කියලා. මේ සීලය අවසන් වෙන්නේ නීවරණ ධර්ම දුරුවේ. ඊට සමාධිය. මේ ශාසනයේ වෙන නීවරණ දුරු කරන්න කමටහන් නැහැ. සීල රකින්න තියෙන්නේ. එතකොට මොකද ඉන්ද්‍රිය සංවර සීලය ගත්තාම මනසට තයිසි ඔය නොයේ කර්මුණු හිත හිතා ඉන්න බෑ. දැන් අපි සමහරවිට රූප බලන්නේ නැහැ. ශබ්ද අහන්නේ නැහැ. ටීවී එකවත් බලන්නේ නැහැ. රේඩියෝ එක අහන්නෙත් නැහැ. ඒ වලට හිතින් තොර තෝජන්ම තෝහේ යනවා. නේද? මනස සංවරයි. මනස කියන එක ඉන්ද්‍රියට අයිති නැද්ද? මනේ ඉන්ද්‍රිය. එකක් අයිති ඉන්ද්‍රිය සංවරයි. එතකොට මේ හතරම තිබුණාම බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වාම සීලය කොටසයි. නීවරණ ධර්ම තැන දුරු වුණාට පස්සේ මේ සීලය අවසන් වෙන්නේ චිත්ත ශුද්ධිය. ඔන්න චිත්ත ශුද්ධිය ආරම්භ. ඒ නීවරණ දුරු වෙච්ච මනස තවදුරටත් වඩනකොට මෙන්න මේ කියන ධර්මතාවය ඉදීම අපි මේ දකින්නවා අහනවා කියලා අපේම මනසයි පරිහරණය කරන්න කියන එක ඉබේමයි ඒ කියන්නේ දැන් අනිත් කෙනෙකුට ඒක තේරෙන්නේ දැන් අහලා තියෙන කෙනාට ඉබේමයි මේ ධර්මතාව ටික තේරෙන්නේ. දැන් අදට අපිට මේ ටික තේරෙන්නේ නැත්තේ නීවරණ ධර්ම තියෙන නිසා. නීවරණ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ රූපේම රූපේම රූපේම කියලා මෙහෙටම නැමිච්ච මනස මේ තියෙන්නේ. ආවර්ණීය මනස. අපිට පේන්නේ මෙහෙ කියලා සිහිය මෙහෙට යොමු කරන තාක් මෙහෙ තියෙන ස්පර්ශය පේන්නේ නැහැ. දැන් චක්කු සම්පස්සේ අපිට පේන්නේ අපිට චක්කු සම්පස්සේ අනිත්‍ය පේන්නේ කොහොමද අපිට සිහිය තියෙන්නේ මෙහෙ? ඇහත් රූපයෙන් දෙක ගැටීම නිසා ඈ බාහිර රූපයේ චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා හිත උපදින සින්න සංගති පස්සු ස්පර්ශය මේ අපේ සිහියදී නැරේ. ඉතින් කොහොමද මේ බලාගෙන ඉන්න මට මෙතන තියෙන දේ පේන්නේ? දැන් මෙතෙට කටුවක් ඇයෙනකොට මොකද්ද කියලා මේ බලනවා නම් මට මෙතන පේනවා. දැන් මොන කවුරු හරි කෙනෙක් ඇන්නා ඔබ විදනකොට මොකෙන්ද යන්නේ කියලා මෙහෙම බලනවා. හරිද? ආ ඇල්ලලා තියෙන මේකයි මෙතන මේකයි අයින් කරන්න ඕනේ කියලා තේනවා. එහෙනම් මෙහෙට යොමු වෙච්ච මනස දුරවනොත් තමයි ඇයෙනකොට මම මෙතන මෙහෙම නේද වුනේ. කියන එක මෙතන ආදීනෝ ටික තේරුම් ගන්න පුළුවන්. නේද? ඒක තමයි කවදාත් මේ ස්පර්ශය නැත්නම් වේදනාවේ අනිත්‍ය ස්පර්ශය අනිත්‍ය බලන්න බෑ අපිට මේ නිවර්ණ සාගත මනස. බාහිරයට නැමුණු මනස ඇති තාක් ඒ හිත විචිත්තයි කියනවා. ඊගාවට උපේක්ෂා සහගත මේ මෝහ සහගත උපේක්ෂාවේ ලක්ෂණයට නෝ රූපේ නොඉක්මවා පවතිනවා. රූපය හම්බ වෙන මට්ටමේ උපේක්ෂාවක් තියෙනවනේ මේ උපේක්ෂාවේ මෝහය තියෙනවා අවිජ්ජානුසය තියෙනවා. දැන් අපිට මෙහෙම බලනකොට උපේක්ෂාවක් පහළ වෙනවනේ. මේ උපේක්ෂාවේ අවිජ්ජානුසය තියෙනවා. ඇයි රූපේ ඉක්මවා පවතින්නේ නැහැ? අපේ රූප රූපේ හම්බෙලා තියෙන තැනක නෙන්නේ නේද ඒකෝ දැන් මට මතක් කරන්නේ අපි සිල් ගත්තාම අපිට මේ ටික තේරෙන්න ඕනේ මේ සිල් ගත්තේ මොකේදද චිත්ත විසුද්ධිය ඇති කරගන්න උපකාර දෙයක චිත්ත විසුද්ධිය ඇති කරගන්නේ ඇයි ditthi විසුද්ධිය ඇති කරගන්න උපකාර දෙයක ditthi විසුද්ධිය කියන්නේ මොකක්ද නාම රූප ධර්ම පිරිසිදු දකින්න. නාම රූප ධර්ම පිරිසිදු දකින්න කියලා කියන්නේ කොහොමද? යම් රූපයක් දකින්න වෙලාවට මෙතන පවතින නාම රූප කියන ධර්මතාව දෙක තේරුම් ගන්න. එතකොට රූපේ ස්වභාවය තේරුම් ගත්තොත් නාම ධර්ම ටික තේරුම් ගත්තොත් අපි අපි දන්නවා නාම ධර්ම කියන්නේ හිතත් සමග එකටම ඉපදිලා හිතත් සමග එකටම නිරුද්ධ වෙන ධර්මතාවය. එහෙනම් මේ කියනවා කියලා ආයෙත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒක මොකක්ද හම්බ වෙන්නේ නාමයමයි හම්බ වෙන්නේ හැම වෙලාවෙම දැන් මේ සිහි කරන හැම මොහොතකම අපිට අපේ වස්තුමයි දකින්නේ ඇයි රූපයේ උපකාරක ධර්මයක් කියලා නාම ධර්ම පළවෙනට ඒ නාම ධර්මම නම් හිතෙන් දැනගන්න අපිට රූපයේ අධ්‍යක්ෂම කවදාවත් හම්බෙලා අතීතයේදී රූපය හම්බ රූපයේ අතතු භාවය අපිට අතීතයේදී හම්බලක් නෑ දැන් හම්බ වෙනත් මේ ඒක හම්බ වෙන්නේ අපිට රූපේ සීකරුවට සීකරන්න බැරි දවසකුත් එදාට කියනවා නාගම්‍ය ආයේ එන්නේ නැහැ. කබලික ආහාරයෙන් යුක්ත රූපෙට එන්න හේතු නැහැ. ඈ කබල නාම රූප දෙක තේරුම් ගත්තට පස්සේ දැනට මේ නාම රූප කියන ධර්මතාව දෙක නොතේරෙනවා නම් නොතේ නොතේරි නාමයයි රූපයයි දෙකම එකට ගැට ගන්න තමයි මේ අපිට රූපයක් හම් වෙන්නේ. එතකොට මේ නාම රූප දෙක පිළිසෙන් දකිනකොට ඔන්න ඔය දෝෂය දුරු වෙනවා. ඒ ඒ සඳහායි අපි විදර්ශනා කරන්නේ. ඔය ඉතිහාසය ඉගෙනගත්තේ දහස් ඉගෙන ගන්න ආයතන ඉගෙන ගන්න පටිච්ච සමුප්පන්න ධර්මතාවය ඉගෙන ගන්න මේ හැම දෙයක්ම ඒ නිසා. ඊට මම කියන්නේ අර ඉදත් මම සීත කරන්නේ. දැන් දොර අරිනකොටමයි ලයිට් එක පත් වෙන්නේ. දොර වහනකොටම නිවෙනවා. නේද? එතකොට ඕක නොදන්න කෙනෙක් හිටියොත් දැන් දොර අරපු වෙලාවේ පත් වෙලානේ. වහනකොට නිවෙන බව දන්නේ නැත්නම් එයා පැත්තකට වෙලා ගියාම හිතෙන් දැන් තාම පත් වෙලා තියෙනවා කියලා නේද? එතකොට ආපහු අරිනකොටම ආයෙත් පත් වෙලා පේනවා. එයා හිතන්නේ මෙච්චර වෙලා මේ පත් වෙලා තිබුණේ ඒක තමයි මේ පේන්නේ. ආපහු වැහුවට පස්සේ හිතාගෙන ඉන්නේ හිතෙන් හිතාගෙන ඉන්නවා දැන් දැකපු දේ සිහි කරන්න පුළුවන්. හිත කරන්නේ අරණ වෙලාවේදී ලයිට් එක පත්වෙච්ච බවනේ දැක්කේ. ඔන්න වහනවා. දැන් දැකපු වෙලාවේ පත් වෙලා දැකපු එක සිහි කරනවා. සිහි කරනකොට දැන් පවතින දේ හිතාගන්න නුවණ නැත්තම් පවතින දේ ගැන දැනගන්න නුවණ නැත්තම් දැන් හිතන්නේ මොකද්ද දැන් අර පත් වෙච්ච එකට සිහි කරන්නේ මේ තියෙන එක දකින්නේ කියලා සිහි කරුවෝ සිහි කරන්න වෙන්නේ මොකද්ද පත් වෙලා තියෙන බව තමයි දැන් සිහි කරන්නේ. හරිද? කොහොමද දැන් ඒ වෙලාවට සිහි කරනකොටත් පත් වෙලා. ආපහු සැරයක් අරිනකොට එතකොට මොකද වෙන්නේ? පත් වෙලා තිබිච්ච එකම හම්බ වෙනවා. ඒ වෙලාවට පත් වෙනවා නෙවෙයි පත් වෙලා තිබිච්ච එකම හම්බ වෙනවා. එතකොට ආපහු අහකට ගියත් ඒ පත් වෙච්ච එකම තියෙනවා. මෙයාට මේ ලයිට් එක නිමෙන වෙලාවක් හම්බ වෙයි. කවදාවත් හම්බ වෙයි. සම්භවේශක. ඉතින් ඕකනේ මේ අපිට වෙලා තියෙන්නේ. දැන් මේ සීතකරණ දොර අරිනකොටම බල්බක පස් වෙනවා වගේ ඇහැත් රුක්කද්ද ගැටගොල් චක්කු විඥාන උපදිනවා ඔන්න පේනවා. හිත හිත ඉපදෙනවත් එක්කම මේ වේදනා සංඥා පහළ වීමයි හිත ඉපදීම එකට වෙන්නේ. මේ අරමුණ පේනවා කියන්නේ. ඔන්න දැන් පස් වෙලා වගේ ලයිට්. කියන්නකො දැන් ඇහැ සුඛ චක්කුඥා මේ තුන්දෙනා වෙන් වෙනවා කියලා කියන්නේ ලයිට් එක නිවෙනවා. පැත්තකට යනවා. දැන් මේ හිත සමගම උපන ධර්මියම හිතෙන් දැනගත්තේ හිත නිරුද්ධ වෙනකොටම හිත සමගම උපන ධර්මිය නිරුද්ධ වෙනවා. නමුත් දැන් පැත්තකට ගියාම අපි ලයිට් එක පත් වෙලා තිබුණු වෙලාවට සිහි කරනවා වගේ චක්කු විඥානයේ දැකපු සිද්ධාන්තය සිහි කරනවා. දැකපු එක. දැන් අපි ඒ වෙලාවට පවතින යථාභූත ස්වභාවයේ නුවණ නැති හින්දා මේ ආයතන නිරෝධයේ නුවණ නැති හින්දා දැන් මේ තියෙන එක සිහි වෙනවා කියලා ඔන්න ඒ වෙලාවට රැවටෙනවා මනසට ආපහු තියෙන එක බලන්න කියලා එනවා ආපහු බලන්න ආපු හින්දාම හැට දුක ගැටම හින්දාම හිත උපන්න නිසාම ආයෙත් පේනවා දැන් ඔන්න තියෙන එකම පේනවා ප්‍රුණ එකම තියෙනවා දැන් ඉතින් අඩුවක් නැහැ අපිට ඉතින් මේ සීතකරණය ලැබෙච්ච වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ අපිට. ඉතින් විදර්ශනාව කියන්නේ මෙන්න මේ මෝඩකම මේ මේ නුවණ නැති වුණොත් මේකේ චක්‍රේ මේකේ කෙලවරක් තියෙද බලන්න. මේ ටික තේරුම් ගත්තේ නැත්නම් මේකේ කෙලවරක් තියෙයිද? ඉතින් මුල් කෙලවර හෝ අග කෙලවර හෝ කියලා කතාවක් නැහැ. ඈ එක එක දෙයයි තියෙන ඇත්ත ඇති හිතේ දකින්නේ එච්චරයි. අවිද්‍යාව. දැන් සීතකරණේ ලයිට් එක පස් පොර අරිනකොටම පත්තු වෙනවා. දොර වහනකොටම නිවෙනවා. ඌදේ ඌ විදිහට දැක්කම අපිට පැත්තකට ගිහිල්ලා ආපහු පත් වෙලා කියන්නේ සීකරන්න බෑ. අපිට සංකල්ප හම්බ වෙනවා. දැකපු වෙලාවේ දැකපු දේ සිහි කරුවොත් මේ සිහි කරනකොට දැන් එතන එහෙම නැහැ නේ කියලා. දැන් මේ ලයිට් එක නිවිලන්නේ කියලා එක හම්බ වෙයි. නුවණක් තියෙනවා. ඒ නුවණ නැති වුණොත් දැකපු වෙලාවේ දකින දේ සිහි කළොත් දැන් තියෙන්නේ පත් වෙලා කියලා නේ හිතෙන්නේ. ඔන්න දොර අරිනකොටත් පත් වෙලා දොර වහලා පැත්තකට ගියාමත් පත් වෙලා මේ ලයිට් එකේ නිවිච්ච බව අපිට හම්බ වෙන්නේම නැහැ. හැම වෙලාවම ලයිට් එක පත් වෙච්ච බව මමයි හම්බ වෙන්නේ. ඒ වගේ මේ ආයතනයන්ගේ නිරෝධයක් අපිට හම්බ වෙන්නේම නැහැ. ආයතනයන්ගේ ඇති බවමයි ලෝකේ ඇති බවමයි අපිට හම්බ වෙන්නේ. ඇහත් රූපයත් එක චක්කු විඥානේ උපදිනකොටම ඔන්න පෙනෙන රූපයක් පෙනෙනවා නම් ඒ හේතු ටික නැති වෙනකොටම මේ පෙනෙන දේ නිරුද්ධ වෙනවා. නමුත් මේ සිද්ධාන්තයේ නුවණ නැති හින්දා මේ සිද්ධාන්තයේ නුවණ නැති හින්දා දැකපු දේ තේරුණ දේ දැන් මේ අවස්ථාවේ එතන තියෙනවා කියන අදහසින් මයි ඉන්නේ. දැන් අපිට ඇහෙන් බැලුවත් තියෙනවා මේ දේ පැත්තකට ගිහලා හිතන කොටත් ඒ දේ එතනම තියෙනවා ආයෙත් ඇවිල්ලා බලනකොට ඒ දේ එතනම තියෙනවා. ඔය වගේ දැන් අරමුණු දහස් ගාණක් බලනකොට බලපු ඔක්කොම තියෙනකොට උඩ කියන කර්ම රැස් වෙනවා කියලා. රැස් කරනවා. ඇයි දැන් බලන බලන එක අපිට අස්සෙනවද? බලන බලන එක තියෙනවානේ. ඕවෙන් එකකට තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඉතින් දැන් ලෝකේ අඩුවක් නැහැනේ. ලෝකේ මැවිලා තියෙන්නේ ඔහොම. ලෝකේ හදාගෙන තියෙන ওই විදිහට දැන්. ඉතින් දැන් ලෝකේ නිදහස් වෙනවා කියලා කියන්න තියෙන අනිත් පැත්ත. එච්චරයි. මේ සිද්ධ සිද්ධිය දකින්න ඕන. ඉතින් හිතත් සමග ඉපදිලා හිතත් සමගම හිත සමගම උපන්න ධර්මයේ හිත පවතිනකම පැවතිලා හිත නැති වෙනකොටම නැති වෙනවා. ඔබට කියන චිත්තාණු පරිවර්තන විතරක කියලා. හිත අනුවම් පෙරලෙනවා. ඒ හින්දා මේක මේ පේන්නේ නැත්තේ. සීතකරණේ අරිනකොටම පත්තු වෙනවා. වහනකොටමයි නිමෙන්නේ. ඒ හින්දා මොකද අපි දොර අරගෙන තියෙන වෙලාවෙ නිවෙනවා නම් අපිට තේරෙනවා නිවෙන බව. නමුත් දොර අරග දොර අරිනකොටමයි පත්තු වෙන්නේ දොර අරගෙන තියෙනකම්ම පත්තු වෙනවා. දොර වහලකොටමයි ඒක නිවෙන්නේ හින්දා අපිට තේරෙන්නේ නුවණින්මයි බලන්න වෙලා තියෙන්නේ ඉතින් ඔන්න ඕකයි සිද්ධිය මේ ඇහැ අරිනකොටමයි පේන්නේ ඇහැ අරිලා පවතින කම්ම පේනවා ඇහැ වහනකොටමයි මේක පේන සිද්ධිය නැති වෙන්නේ ඉතින් දැන් නුවණ නැති හින්දා නුවණින්මයි ඕක බලන්න දෙන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ නමුත් අපිට අල්ලලා දෙන්නේ ඇස් දෙක වැහුණාට පස්සේ දැකපු එක තියෙනවා කියලා අර ලයිට් එක පත් වෙනවා කියන එක වගේ තේරෙනවද ඉතින් ওই සිද්ධිය තේරුම් ගන්න බෑ මේ නාම රූප කියන ධර්මතා දෙක පිළිසිඳ නොදැක්කොත්. ඒ නාම රූප කියන දෙක පිළිසිඳ දැක්කොත් තමයි අපිට රූපය කියන එකේ ස්වභාවය මෙබඳුයි නාම ධර්ම කියන්නේ මෙන්න මෙහෙමයි කියන එක දැක්කොත් තමයි මේ පෙනෙන එක තියෙන එකක් නෙමෙයි හිතත් එක්ක ඉපදිලා. ඒ හිතත් එක්ක උපන්න ධර්මය මේ හිතින් දැනගෙන නේද මේ තියෙන්නේ. කියන අවබෝධයෙන්නේ. එදාට අපි දුකේ කලකිරෙන්නේ මෙච්චර කල් මේ හටගෙන නිරුද්ධ වෙනදී අවිද්‍යාවෙන් ඇති බවට පවත්වලයි පවත්වගෙනයි දුක් විඳින්නේ අපි. අපි දුක් විඳින්නේ දුක කියන එක පවත්වගෙන දුක් විඳින්නේ. ඒක දුක වගා කරලා අපි දැන් අපේ ජීවත් වෙන්න එක එක දේවල් වගා කරගන්නවානේ. ඒ වගේ දුක අපි විසින්ම හිතවලා දුක අපි විසින්ම වගා කරගෙන මේ දුක් විඳින්නේ. ඒ කියන්නේ දැන් තමම්ම ඒ කියන්නේ හිත සමගම ඉපදිලා හිත පවතිනකම්ම පැවතිලා. හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ සිද්ධිය ඒ විදිහටම දන්නේ. ඉතින් මේක මේ ලෝකයේ තුල මේ සිද්ධාන්තයේ තුලට කොටු වෙච්ච කෙනා දන්නේ නැහැ ඒක. ඒබඳු ලෝකයක් අතරින් තනියමම මේක පහළ වෙලා මතු කරගත්තාම අන්න එතනයි ඒ හින්දා සම්මා සම්බුද්ධයි කියන්නේ. ඉතින් පහළ වෙලා මේ ලෝකෙට පෙන්න්නේ ඔන්නෝ සීත කරන කතාව. සිද්ධිය පෙන්න්නේ අන්තිමට. ඉතින් ඔන්න ওই tikai තේරුම් ගන්න ඕනේ අපි. ඉතින් ওই ටික තේරුම් ගන්න තමයි මේ හැම දෙයක්ම අන්තිමට කරලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් සම්මර්ථනය කරලා තියෙන්නේ විදර්ශනා කරනවා කියලා කියලා කරලා තියෙන්නේ නාම රූප බලනවා කියලා බලලා තියෙන්නේ. අන්තිමට මේ ස්පර්ශ ආයතන හයේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමක් නැතිවීමක් යමෙක් නොදන්නේ නම් ඔහු මේ සාධිත බැහැර වූයේම වෙයි. මේ ශාසනය කියන එකට අයිතියක් ඉන්නේ මොකද මේ ශාසනය කියන්නේ ඔය ටිකනේ දැනෙන්නේ දුක නැති කරන්නේ එතකොට කර්ම රැස් වෙන අවිද්‍යාවපච්ච සංඛාරා කියන්නේ ඕක අවිද්‍යාව ඇති කල්ලි මේ මේ මේ හැම දෙයක්ම අපිට තියෙනවා අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ හේතුන් ගෙන් හට ගන්න හැම දෙයක්ම නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ ඒක මෙහා සංඛාරයෙන් ගැන හිතාගත්තේ සබ්බේ සංඛාරා අනිත්‍යයි. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් කලක දැක්කොත් එදාටයි දුකේ කලකින. පේන, ඇහෙන, දැනෙන, දැනගන්න මේ හැම දෙයකම අනිත්‍යතාවය දකින්න. අනිත්‍යතාවය දැක්ක කියන්නේ නෑ මෙහෙම බලලා පැත්තකට ගිහිල්ලා කොච්චර අනිත්‍යයි කිව්ව දැකපු දේ මෙහෙ තියෙනවා කියලා හිතනවා නම් අනිත්‍ය වෙලාද? ඒ අනිත්‍ය කියන වචනේ නෙවෙයි සිද්ධාර්ථය ඕනේ තාත්ත්‍යදී. ඒක වෙන්න නම් අනිත්‍ය කියන එක දකින්න නම් නාම රූප කියන දෙක පිළිසින් දකින්න ඕනේ. නාම රූප කියන ධර්මතා දෙක පිළිසින දකින එක ද්විතීය සුද්ධි කියනවා. නාම රූප කියන ධර්මතා දෙක පිළිසින දැක්කොත් අපි දකිනවා මොකද්ද? ලෝකේ තියනවා නෙමෙයි. හේතු ඇතිකල්ලි හටගන්නවා. හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා. බුදුරජාණන් බොහොම ලස්සනට ඒක පෙන්වලා තියෙනවා. ජීබු යේනකෝ කච්චායන ලෝකෝ අතිසංසේවන අතිසංසය. කච්චායන මේ ලෝකය බොහෝ දෙයින්ම ඇත සහ නැත කියන අන්ත දෙක අසුරු කරනවා. ලෝක සමුදයන් කෝ කච්චායන යතහ භූත සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථීති සන හොಂತಿ මේ ලෝකයේ ඇතිවීම යමෙක් ඇති හැටි දකින්න කියන්නේ නැහැ කියන්නේ ලෝක නිරෝධං කෝ කච්චායන යතහ භූත සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථීති සන හොಂತಿ ලෝක නිරෝධයන් කිසි කෙනෙක් දැක්කොත් ඇත්ත ඇති ඇති එයා කියනවා කියලා කියන්නේ. ඒතර ලෝකේ තියනවා කියන්නද නිරෝධය දකින්න කෙනාට. නෑ කියන්න බෑ ඇසීම දකින්න කෙනාට. දැන් <laughs> අපි අපි නෑලා කියන්නේ තියනවා කියලා තමයි ඉතින් අන්තිමට නමුත් අපිට මේ පේන්නේ රූපය කියලා මේ පේන මට්ටම පේන්නේ රූපය ඇහෙන සද්දය කියලා මේ විදිහට ගත්තොත් කවදාවත් අපිට ලෝක නිරෝධයක් කරන්න පුළුවන්ද? කවදාවත් නැහැ. ඉතින් ඔන්න ඔය ටිකයි බලා ගන්න උත්තර කාල වෙලා කියන්නේ. della testata poetica praticamente è una scatata cattiva. Eh, ma, ma,